ස්වාමීන් වහන්සේ Zoom ඔස්සේ තියෙන ප්‍රශ්න තුන පළවෙනි ප්‍රශ්නය නාමකායේ රූපාලම්බණේ anu බාහිර රූප දැකීමද නාමකායේ රූපාලම්බණය කියලා කියන්නේ බාහිර රූප දැකීම නිසා ඇතිවෙන අර මනසේ ඒ රූප ඡායාව නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ග්‍රහණය කර ගැනීම. ඒ කියන්නේ රූප උපාදානය. එතකොට ඒ රූප උපාදානය නිසා තමයි නැවත නැවත ඒක මතු වෙන්නේ නැවත නැවත ඒක අරමුණු කරමින් සිත් පහළ වෙන්නේ. හැබැයි දැන් අපිට එහෙම උපාදානයකට නොගිය වුණත් මුල් අවස්ථාවේ ඒ කියන්නේ දැන් අපි ඇසින් රූපයක් දකිනකොට එතන චක්කු විඥානයක් ජනිත වෙනවා. චක්කු විඥාණයෙන් පමණක් ඒ අරමුණ හඳුනා ගන්නට බෑ. ඊට පස්සේ සම්පටිච්චන සම්තිරණ වොත්තපන ජවන කියලා ඇති වෙන්නේ ඔක්කොම මනෝද්වාරික සිත් පෙළක්. එතකොට මේ මනෝද්වාරික සිත් පෙළෙනුත් අරමුණු කරන්නේ අර චක්කු විඥාණයට ගෝචර වුණු ආරම්භණය. එතකොට එතනදිත් අර මනසට ඒ රූපය යොමු වෙනවා. එතකොට ඒකත් මනෝකායේ රූපාලම්බණය සටහන් වීම කියලා හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට එතන ඒ වචනේ මට අය කියන්න මනෝකායේ ස්වාමීන් වහන්සේ නාමකායේ රූපාලම්බන නාමකායේ රූපාලම්බන. එතකොට දැන් නාමකාය කියලා කියන්නේ සිතනේ. එතකොට නාමකායේ ඒ රූපය ආලම්බන කියලා කියන්නේ එල්බ ගැනීම කියන එකනේ. එතකොට අර චක්කු මේ චක්කු ద్వාරයෙන් පැමිණෙන රූපය මුලින්ම චක්කු විඥාණයෙන් අරමුණු කරලා චක්කුද්්වාරික වීතියක් ඇති වෙනවා ඊට පස්සේ හැබැයි ඒ චිත්ත වීතියෙන් පමණක් ඒ ආරම්මණය පැහැදිලිව හඳුනා ගන්න ඊට පස්සේ මනෝද්්වාරික චිත්ත වීති කිහිපයකුත් ජනිත වෙනවා. එතකොට මේ මනෝද්්වාරික චිත්ත වීති ටික ඇති වෙන්නේ අර ඇසින්ගත්තු රූපාලම්බණය පාදක කොටගෙන. එතකොට එතනදී උපාදානයක් ඇති වුණත් නැතත් ඒ චක්කු විඥාණය පසුව අර රූපය අරමුණු කරමින් සිත් පෙළ ක්‍රියාත්මක වෙනවා. ඒතර එතනත් නාමකායේ රූපාලම්බණය කියලා තමයි ගන්නට වෙන්නේ. එතකොට උපාදාන කරගත්තන් පස්සේ ඒක දැඩිව ආලම්බණය වෙනවා, දැඩිව එල්බ ගන්නවා. ඒක ඊට වඩා තද එහෙම නැත්නම් දිගින් දිගට ක්‍රියාත්මක වෙන අවස්ථාවක් හැටියට හඳුනා ගන්නට වෙන්නේ. එතකොට ওই අවස්ථා දෙකේදීම නාමකයේ රූපාලම්බණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකට පදනම් වෙන්නේ අර බාහිර ඇසින් ගන්නා රූපය තමයි පාදක වෙන්නේ. දෙවනුව ඒක මනසේ සටහනක් හැටියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.